හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් කමඨහන් සුද්ධ කිරීමක් නැත්නම් පොදු ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් සාමූහික ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ඉදිරිපත් කළන ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේ සභාවට යම් කිසි කෙනෙකුට කියන්න කරන දෙයක් තියෙනවා නම් අලුතෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ලද කාලය අනුව සැසිවාරයේ સમાප්තියේ අපි ආරාධනා කරමු අපි උපාසක මහත්තයන් ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න එක එකක් සභාගත කරන විදියට අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී දේශනා කළ පරිදි ආනාපාන සති භාවනාවේ යෙදීමේදී දුන් උපදෙස් අනුව කටයුතු කළෙමි. එනම් ආස්වාස ප්‍රස්වාස කයේ සිට සිහි එළවා සිටියේදී කොන්දේ අමාරුව දැනේ. ඒ පිටත් එන දෙයක් බව සිහි කර පිටින් එන දෙයක් බව සිහි කර නොතකා හැරියේ. යලිත් කන් දෙකේ සතුන් යන්නාක් වෙන් දැන. එයද පිටින් එන්නාක් බවත් සිතා නොතකා හැරිය. හිස කැසීමද දැනුන විට එයද බැහැර කළ. මේ සියල්ල පිටින් එන දේවල් ලෙස සලකා මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියේ සිත පිහිටුවා ගත. අවසානයේදී මහත් සතුටක් ඇතිවිය. මෙසේ දිගින් දිගටම මෙනෙහි කිරීමට සිතාගත්තෙමි. විටින් විට යලි යලිත් වේදනා දැනුනොත් ටිකකට ආනාපාන සති භාවනාව ආනාසති භාවනා භාවනා කිරීම නතර කිරීම සුදුසු වන්නේද? වහාම සක්මන් භාවනාවට යොමු වීම සුදුසු වන්නේද? යන්න පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. මේකෙත් ඇතර ලියන එකන සතුටෙන් ප්‍රකාශ කරාට එකම වචනයක්වත් ආනාපාන ගැන ලියලා නැහැ. ඔක්කොම පිටින් එන වට පිට තියෙන දේවල් කතා කරලා මට ලොකු සතුටක් හම්බුණා. ලොකු මෙනෙහි කිරීමක් කරුවාට මට නම් බින්දුවකවත් සතුටක් නැහැ. එනේ ඇහෙන්නෙම නැහැ මේ කියන කාරණා ඇහෙන්නෙම නැහැ කවදාහකවත් මේ ආනාපානේ විස්තර ටික දෙන්න කියන එක ඇහෙන්නේ නැහැ. වේදනාව කායක පිටින් ආවද සරකලා තැරියා ඉසේක ඇතුවා ඒක පිටින් ආවද තැරිකවට මේ කරන්නේ ආනාපාන මට වැටහෙන්නේ ආනාපාන මෙහෙමයි කියලා එක වාක්‍යයක් කවදද ලියන්නේ එච්චරයි මං ඉල්ලන්නේ තින්සයි ඒකට පෑනක් අරගෙන අතින් අල්ලගෙන ලියවන්න ඕනේ අර වැලි ලෑලි ලියනවා වගේ ලියවන්න ඕනේ මේ මම ආස්වාස මෙනෙහි කරනකොට ආස්වාස වැටුනේ කොහමද ප්‍රසආතේ මෙනෙහි කරනකොට වැටුනේ කොහමද කියලා ලොකු සතුටක් තියෙනවා මටත් පැත්තක හිතන පැත්ත කරලා ඉඳලා මේගොල්ලත් එක්ක සතුටු වෙන්නත් හිතෙනවා මට වෙලාව. නෝ බලන කොච්චර කෙරුවක්වත් කාරණාට බහින්න නැතුව වටපිට යන හැටි ඊට පස්සේ ආනාපානේ පැත්තක තියලා මේ වේදනාව මෙනෙහි කරලා කමන්නේ නැද්ද? එහෙම නැත්නම් සක්මණට ගියාට කමන්නේ නැද්ද කියලා ප්‍රශ්න අහනවා. මම මේම කතා කරපු නිසා මට ප්‍රශ්නේ අහන්න උත්තරයක් නෑ වැඩක් වෙන්නේ නෑ මෙලියව එකන කැමැතිද අත උසලා මේ ආනාපාන ආස්වාද ප්‍රසවාස වැටෙහිච්ච හැටි කියන්නේ. එතකොට නම් මට ඊටු ඔක්කොගෙම තොරතුරු වල වටිනාකමක් තියෙනවා. ඒ මූලික හඳුන්වා දීම කතා ශරීරේ නැතුව මොන උපමට්ටමක් කරත් කුෂ්ඨ රෝගියෙකුට රත්තරන් ආභරලා සැලසුවා වගේ. හැම පුරාම කුෂ්ඨ තියෙන මිනිසෙකුට මොන තරම් ආභරලා සැලසුවත් වැඩක් නැත්තේ නෑ. ඒ වගේ තමයි මේ රචනාවල වටිනාකම අවංකව ලියන බව මම දන්නේ. ඇත්තටම සුද්ධ වෙන්න ඕනේ බවත් අපේක්ෂා කරන බවත් දන්නවා. නමුත් මේ හතරවෙනි දවසට මම මේ කියන්නේ කරුණාකර ආශ්‍රද ප්‍රසවාසයේ වැටෙච්ච ඇති ඇතුල් කරන්න රචනාවට. ඒක වෙන්නේ නැතුව ලස්සනට ගෙත්තම ගොතන හැටි බලන්න. කාරණාවට අදාළ අදාළ දේ කතා නොකර වට වලල්ලේ යන හැටි. මේවට සම්පප්පලව කියන්න බෑ. මොකද මේකත් මෙහෙමනම් අනික් කලාට කතා කරනවා ගැන හිතා ගන්න. මේ මේ මෙච්චර මේ කමඨාන් සුද්ධ කරන උසාවියට ඇවිල්ලා මේ කතා කරන එකෙත් මෙච්චර කියලා තියෙද්දි මේ ආශස් ප්‍රසවාසයේ නම් මූල කර්මස්ථානයේ විස්තර කියන්න කියලා ඒක නොකිය කොච්චර ලස්සනට රචනා කළා අනේ ඔබ අතර නිවන් සප ලැබේවා දීර්ඝාස ලැබේවා අනේ කියලා කියනකොට පව් කියලා හිතනවා සොරි කියලා හිතනවා මේ කියන දේ ඇහෙන්නේ නැති ඇති මූලික කමඨාන් පන්තිය හෝ කමඨාන් සුද්ධ කිරීම සඳහා දීලා තියෙන කොලේ අහලකටවත් අරගන්නේ නැහැ. ඒ නිසා මම මේක විස්තර කිරීම පස්සේ කියලා මම කියනවා මේ කෙනාට අනික් දවසේ ආයෙසරයක් මේ විදිහටම ලියන්න. මොකද අපිට තව දවසක් දෙකක් කල් තියෙන නිසා මේ ඔක්කොටම ඉස්සෙල්ලා Tamanට මූල කර්මස්ථානේ වැටුණ හැටි කියන්නේ නැතුව කතා කරනවායි කියලා කියන්නේ නඩු අංකේ කියන්නේ නැතුව නඩුවට සාක්ෂි දෙන්න හදනවා වගේ ෆයිල් එකවත් දිගාරින්නේ නැහැ. ඒ නිසා මේක ඔක්කොටමත් ඇහෙන්නයි මම මේ කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ. නිර්වන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවට පටල වූ මම ආනාපානය මෙනෙහි කළෙමි. පැය භාගයක් පමණ පසු දීර්ඝ ආශ්වාසයේ කෙටි වී නොදැනී ගියේ. පසුව මම ඒ දෙස බලා සිටියේ. පැයක් පැයක පමණ කාලයක් ඒ දෙස බලා සිටි අතර එම කාලය තුල කයෙහි උඩු කොටස දරණියක් මෙන් දැඩි වූ ස්වરૂපයක් දැනේ. ආලෝක ධාරා කීපයක් ඒ සමග පෙන් අතර කකුලේ දීප්තියෙන් කකුලේ දන හිසෙන් උඩ කොටසේ අධික වේදනාවක් ඇති විනාඩි 15ක් පමණ වේදනාව අමාරුවෙන් දරා සිටියා වේදනාව මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේ යන්න මෙනෙහි කළා ඒත් වේදනාවේ කිසිම අඩුවක් නොවි එබැවින් ඉවසියන හැකි නිසා ඉරියව් මාරු කරමින් ඉන් පොඩි සැනසීමක් ලැබි මේ භාවනාව අර තුනකදී සිදුවිය දෙවනවර වේදනාව තවත් දැඩි වූ අතර තෙවනවර වේදනාව අඩු විය. නමුත් පසුව කළ භාවනාවාර දෙකේදී වේදනාවක් ඇති නොවුණු. කයෙහි දැඩි බව ඇති නොවුණු. ඒ වෙනුවට නාසය හා මුහුණත් ආශ්‍රිතව තද බවක් දැනුණු. ගරු ස්වාමීන් වහන්සේ මායන ගමන් මග නිවැරදිදයි පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී සුවපත් මොකද ගානේ එක වාක්‍යයක්වත් ආනාපානය ගැන ලියන්න හිත් පහළ වේවා කියලා මම දෙවෙනි දරයටත් කියනවා. එක වාක්‍යයක් එක වාක්‍යයක් මේ ආසල් ප්‍රසාස කරනකොට ආසල් ප්‍රසාසේ වැටෙන්න මෙහෙමයි කියලා ලියන්න හිත පහළ වේවා කියලා ඉල්ලලා පළවෙනි එකනට බැන්න ඇති නිසා දෙවෙනි එකනට විශේෂයෙන් බලින්න ඕන කමන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නට අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංකේ වාඩි වී ආනාපාන සති භාවනාව වැඩි විනාඩි 10කින් පමණ ආනාපානයේ සිවුම් එසේ ටික වේලාවක් සිටින විට මගේ දකුණු ඇස පැත්තේ සිට දීප්ති මස්තුදු වලාකුළු හැඩ ඇති ආලෝක වම්මැස පැත්තට පාවී යන්නට විය. මම ඒ ගැන උනන්දු නොවී ආනාපානය ගැනම සිහියෙන් සිටියේ. ටික වේලාවකින් බලාකුළු පාවී යාම නැවතුණි. තප්පර 30කට පමණ පසු ලානිල් පැහැති දීප්තිමත් එළියක් මගේ නළන මැද දිස්වන්නාසේ මට දැනුනි. ඒ එළිය පෙනෙන බව දැනෙද්දීත් මම නාසික රාෂ්ත්‍රයේ වෙතම ටික වේලාවකින් මට ඇස් අරින්නට සිටුනි. මම ඇස්සර බැලුවේ ඇස්සරියේ නළලේ හටගත් වේදනාකාරී බවක් ඉවසන්නට අමාරු නිසායි. ඇස්සර ටික වේලාවක් යන විට නළලේ වේදනාව අඩුයි. එළිය පෙනෙන අවස්ථාවල ආස්වාසය ප්‍රස්වාසය සිදු වූයේ නැත. මේකටත් කියන්න තියෙන ඉච්චර තමයි. එක මං ඉල්ලා ඉන්නවා ඊෂාගෙන් මේ කට්ටිය එකතු කරලා පැයක විතර පොඩි මතක් කිරීමක් කරන්න. නැත්නම් මේ පැය අපි නිකන් නාස්ති කරනවානේ. මේ භාවනා උපදේශ ලියන්න ඉස්සෙල්ලා මේ පත්‍රිකාව කියවලා අඩු ගානේ රචනයේ වැඩි කොටස ආස්වාද ප්‍රසවාස විස්තර කරන්න. ඒක නිසා මේ හිතේ හිතන පරිශන කරලා තියෙනවා. නමුත් තාම පදනම සකස් කරගන්නේ නැහැ. සතිය ප ဋ ාණය කරගන්නේ නැහැ. වේදනා ගැන, හිතුවිලි ගැන, සද්ද ගැන নানা කතා කතන්දර කියනවා. නමුත් මූල කර්මත්තාන ගැන මොනවත් කියන්නේ නැහැ. ඊයේ තිබුණා මොකද්ද වෙන උණක්. අද වෙන උණක්. ආයසරයක් ගිහිලා කියන නිසා මම රිට්‍රීට් ඕගනයිසර්ට මතක් කරනවා මේ ඔක්කොටම පැය භාගයක් හමාරක් විතර අරගෙන කියලා දෙන්නයි කියලා ඔක්කොමලා වැඩි මහලු වෙන්නේ නැති. නමුත් මේ මාත්‍රකාවට ලදරුවයි සෙවත් නැහැ. මේ අඩු ගන්න මම මේ කියන එකවත් ඇහෙන්නේ නැහැ. අපි නිසා තවත් තරහ යන්න ඕන තවත් ලියුමක් කියමු. අවසර ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ආනාපානයේ දෙස බැලීමට පරයන්කයට ගියේ සැටියෙන්ම ආනාපානයේ කෙටිවීම ආරම්භ වී එය තැත්පත් වී යනු ලබයි. ඉන්පසුව මට විවිධ රූප සංඥා පැමිණි පැමිණියත් ඒ සියල්ල නැති වී ගියේ. පෙර දින නැවතුණුත් පැවතුන දැඩි වේදනා දෙස බලා සිටියේ. ඒ වාද ක්‍රමයෙන් නැතිව සැහැල්ලු බවටපත් විය. ඉතා දැඩි සතියක්ද බා සතුව තිබුණි. පසුව ටික වේලාවකින් මාගේ පය දෙපසට වැනෙන බවද පසුව ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගැස්මක් සහිත පහන් පහත් වීම ආරම්භ විය. මාගේ නාසය බිම ගෑවෙන තරමට ශරීරය පහත් මට සිදුවන සෑම දෙයක්ම බලා සිටියේ. නමුත් මෙහිදී ඇති වූ වේදනා ඉතාමත් දැඩිය. පෙර දින වේදනා විඳීමෙන් ඇතිවන ලද දැඩි අදිෂ්ඨාණයෙන් බලා සිටියේ. ශරීරයටද තද ගතියක්ද දැන් මෙම දවස් කිහිපයේදීම දැඩි වේදනාවන්ට මුහුණ දීමට සිදුවී ඇත. ইহත ලෙස ශරීරය ගහක පොත්තක් ගැලවෙන්න ආසේ ඉදිරියට නැමීම මට පිළිකුලක් දනවන දෙයක් ලෙස හැඟුණි. එම හැඟීමද යටපත් විය. සිත කය දෙකක් යයි හොඳින් පැහැදිලි විය. එම අවස්ථාවේ මා ශරීරයේ දෙස පිටතින් බලා සිටින සිටිනවා ලෙසද පෙනුනි. මෙසේ විඳින දැඩි වේදනාවල් නිසා භාවනාව වැඩිවීමට අකමැත්තක් ඇති වුවත් දැඩි අදිෂ්ඨානයෙන් යුතුව භාවනාව නැවත නැවත වඩ. භාවනාවේ ආධුනික වූමා අට මෙම සිදුවීම් වලට මුහුණ දීමට මගේ ඉවසීම වැඩි දියුර කර ගැනීමට උපදෙස් දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මේකටත් අර මං කලින් කියපු උත්තරේම නැවත්තකින් කියනවා වාඩි වෙනකොටම ආසස් ප්‍රසවාසයේ පොඩ්ඩකට පෙනිලා නැති වෙලා යන නිසා යනකොටම හොඳට බලන්න පේන වෙලාවේදී ආස්වාසිය මට මෙහෙමයි වැටෙන්නේ ප්‍රස්වාසිය මෙහෙමයි වැටෙන්නේ කියලා පටන් ගන්නකොට හොඳ ස්ථාවරකමක් ගන්න ඕනේ මොකද ප්‍රමා වුණාට පස්සේ ඒ විස්තර බලා ගන්න බෑ ඒ බලාගෙන ගියොත් ඒ ඇති වෙන සතිය නිසා ඒ ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා ඉස්සරහට දෙන්න මුණ දෙන්න පුළුවන් ඒක නිසා මේ ඉස්සලාම ආස්වාස් ප්‍රස්වාසයේ විස්තර දැකලා ඒ පිහිට ගන්න සතිය සාමාන්‍ය මේ කියපේ කරාට ඇති වෙලා තියෙන බව පේනවා නමුත් තාම ඉදිරියට යන ශක්තිය නෑ ඉදිරියට යන පෞරුෂත්වේ නෑ ඒකට හේතුව මේ ආනාපානෙට යාලුකම මදි ආනාපානෙත් එක හාදකම මදි ආනාපානෙ විස්තර කියන්නේ රචනයේ කල් අරගෙන තියෙනවා මදි නැවත නැවතත් මේ අතරමැද සියුම් වෙච්ච හෝ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණය පිනිච්ච ආනාපානය පිළිබඳව විස්තර හොයන ගතියක්. මම කියන්නේ ජීවුණාට පස්සේ අවසලා විස්තර හොයන්න කියලා. මම කියන්නේ මධ්‍යස්ථ වුණාට පස්සේ හයියෙන් උස්මන්න බලන්න කියලා. එහෙනම් ආස්වාද ප්‍රසවාසයේ පිළිබඳ විස්තර ලියන ගතිය මදි නිසා හරියට වාහනේ ඇලයින්මන්ට් නැතිලා වගේ. වාහනේ යන වාහනට ඕන දිහාට එහාට මෙහාට යන බව අමාරුයි පාරේ තියාගන්න. පාර තියාගන්න නම් ඒ මූල කර්මත්තානේ පිළිබඳ අත්දැකීම, අත්විඳීම ගරු කරලා මදි. මොකද මිඳ ගන්නකොට මේක බොහොම ඉක්මනට තුනී වෙනවා. ඒ නිසා යනකොටම බලාගෙන යන්න ඒ පේන එක වාරේ දෙවාරේ අවසල ගන්නව නෙවෙයි ස්වභාවයෙන් හුස්ම දිහා විස්තර ලියන එක මේ තියෙනවන ඔය අන්තිමට තියෙන සැකේ මතුවෙන්නේ අවසර ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ භාවනා කරනකොට සිත සිතට එන සිතිවිලි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යන්න සිටීම භාවනාවේ යෙදී සිටියදීම යෝග්‍යදයි පහදා දෙන්න. ඒව ආගන්තුක හිතවිලිනේ. අපි කරන භාවනාව මොකද්ද මූල කර්මස්ථානේ මොකද්ද ඒක සම්බන්ධව කොච්චර අපි යාළු වෙලා ඉන්නවද කියලා දන්නේ නැතුව මේ උපක්‍රමය හරියන්නේ නැහැ. මේ උපක්‍රමය ඉස්සල්ලා මම මේ වාඩි වෙලා කරන්නේ ඉරියව්ව දිහා බලන එකද ආනාපාන බලන එකද කොච්චර වෙලා මට ඒක ඉන්න පුළුවන්ද කොහොමද ඒක වැටහෙන්නේ කියලා කියනවනම් ඒකට සාපේක්ෂව තමයි ওই හිතවිලි වලට මෙහෙම කරමු අපි වේදනාව වලට මෙහෙම කරමු කියලා කියන්නේ මේ පටලවිච්ච දේවල් එක්ක පටන් අරගත්තොත් දිගට ගියොත් අනිවාර්යෙන් භාවනා පැටලෙනවා නොපටලැවීම පිණිසයි එල්ලයක් ලබා දීම පිණිසයි කියන්නේ මූල කර්මස්තන දීලා ඒක ගැන නොතක හිටියොත් ඉතින් ඉල්ලගෙන පටලවා ගන්න මේ පස්සෙනේ ලියුම මේ අපි කියවන. එකකවත් නැහැ. අඩු ගන්න අර මුල ඉඳලා කියපු පණිවිඩේට අහුම් කන් දීමක්වත් නැහැ. ඉතින් උනාට මේ දෝෂයක් කියලා ගන්න නරකයි මේක. නිකමට හිතන්න අපි මෙතෙක් කල සංසාරේ කතා කරපු දේවල් මොන තරම් මාත්‍රකාවට අදාළ නැතුව පිස්සුද. එහෙම නැත්නම් සම්පප්පලාව. එහෙම නැත්නම් අපිට අදාළ නැති දේවල්. මොකද අදාළ දේ මේක කියපන් කියලා තුන් සැරයක් කියලා තියෙද්දිත් හතර සැරයක් කියලා තියෙද්දිත් ඒකට ඇත්තට උනන්දු උගොත් තියෙද්දි එන්නේ නැහැ. ඉතින් එන්නේ නැත්තම් ඉතින් ඒක යාගේ දෝෂයක් නෙවෙයි මේ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා අපි නැවත නැවතත් ඒකට යොදවමු. නැවත නැවතත් මම කියනවා මේ කමඨාන් වාර්තාව ලියනකොට දීලා තියෙන උපදේශපන්ති කියවන්න අරමුණ කියන්නේ මෙනෙහි කර හැටි කියන්නේ අරමුණ වැටෙහිච්ච හැටි කියන්නේ. ඊට පස්සේ තමයි ඔය හිතවිලි හෝ වේදනාව හෝ සද්ද ඒ නිසා මේ ඇත්තටම කට්ටියට ලැබිලා තියෙනවද ඒ කමටහන් ලියනකොට ලියන පත්‍රිකාව. ඉතින් මම කියනවා මේ ඊෂට එක කියවන්න. කියවලා විස්තර කරලා දෙන්න. මේකේ මේ අදහස් කරන්නේ මේකයි කියලා. එහෙම නැතුව මේක දන්නව මට පුළුවන් කියලා ලියන්න ගියාට කාලේ නාස්තිවීමක් වෙනවා. ඒ කාලේ නාස්තිවීම හරහා මන්දෝත්සාහයකමක් ඇති වෙනවා. අදිෂ්ඨානයේ කැඩීමක් සිදු වෙනවා. ඒක විය යුත්තක් නෙවෙයි. ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා ඕගනයිස් කරන එක නා මේ එnde ඉස්සෙල්ලාම මේක පොඩ්ඩක් විස්තර කරලා දීලා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඕගනයිසර්ට කොච්චර දුරට මේක උත්තර දෙන්න පුළුවන් තත්ත්වෙ තියෙනවද කියලා තව තවත් පොඩ්ඩක් මේ සම්බන්ධීකරණය වැඩි කරන්න. එහෙම නැත්නම් මේ භාවනා කරන්න නැහැ කියලා චෝදනා කරන්න බෑ. හැදෙන්න ඕනේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් අපි කතා කරන මාතෘකාවට අදාළව කතා කරන දන්නේම නැහැ. ඒක දැනගන්න පුළුවන් නම් ඒකටත් ඉතින් වඳින්න වටිනවා. ඒක ඒක පිළිගන්න ඒක ඒ තරම් නිහතමානීකමක් තියෙන නිසා කරුණාකර අපි පුළුවන් උත්සාහයක් දාලා බලමු. පසුබිමට අදාළව මාතෘකාට අදාළව කතා කරන්න. අවසර ස්වාමින් වහන්සේ. දේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මම පිම්බීම හැකිලිම භාවනාව කරමි. ඊයේ මා පරංකේ ඉඳගත් පසු ටික වේලාවකින් හුස්ම නොදැනී ගියේ. ඇස් තද ගතියකින් හා නලියන ගතියකින් යමක ගිලෙන බවක් දැනුනි. ටික වේලාවකින් ඒ සැහැල්ලු විය. මුළු ශරීරයටම නොදැනී ගියේ. ඊතා සැහැල්ලු සැහැල්ලුවක් සනීපයක් සතුටක් දැනුනි. ඒ විස්තර කිරීමට අපහසු. පැයක් පමණ ගතුනි. සිතිවිලි කිසිවක් නැත. සතිය හොඳින් පැවතුනි. මුළු පැයටම මේ සැහැල්ලු හා සනීප ගතිය තිබුණි. හුස්ම ගැනීම නතර වී ඇතිසේ ස්පර්ශයක් මුළු පය පුරාම දැනේ. ඉන්පසු හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඇසූ පසු මට සිතුනේ මා අනිමිත්ත සමාධියක සිටියේදයි පියාය. ඒ අත්දැකීම භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙසක් පත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පත. මේකෙත් කරපු චෝදනාවක් මම කරනවා. තව පටලැවිලි දෙකක් තියෙනවා. පිම්බි හැකිලින් භාවනා කරන්න කියලා හඳුන්වා දුන්නට ආනාපාන ගැන විස්තර කියන්නේ. එතකොට ඩෙන්ටි කාඩ් එක වෙන කාගේද විභාගයට ලියලා තියෙන වෙන කවුද? හොර හොර උපන්න ධාතිකයක් තියලා හොර ඩෙන්ටි කාඩ් එකක් තියලා ප්‍රශ්න පත්‍රය උඩ ලියන්න ගිහිල්ලා වගේ පිම්බීම හැකිලිම ගැන මූල කර්මතන ඒක ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් ආනාපාන කරන්නේ ඒක ගැන කියන්නේ. දෙක මේක ආනාපානේ ටික වෙලාවකින් ගෙවිලා ගියයි කියලා වාක්‍යයක් තියෙනවා. ගෙවෙන්නේ ඉස්සෙල්ලා ආනාපානේ වැටෙහිච්ච ගැන සඳහන් කරන්න කියන එකයි මගේ බැගපත් ඉල්ලීම. යට හත් පහත් ඉල්ලීම ඒ ගැන ලියවෙන්නෙම නැහැ. ඒකට මොන විදියෙන්වත් හිත යන්නේ ඉතින් යන්නේ ඒකටයි මගේ අවධානය ඊට පස්සේ මට පුළුවන් ඊටු ටික මෙයා හරි කැමැතියි මම සෝවන් වුණාද කියලා මම කියලා දෙනවා. මොකද අර හැම වචනයකටම සම්බන්ධ වෙන්න හරි කැමැතියි. නමුත් මුල නැහැ. පදනම නැහැ. ඒ නිසා අනිමිත්ත සමාධිය හම්බුණා, නිමිත්ත සමාධිය හම්බුණත් ඇහිදල් කුලියට වතුර පුරවන්න ගියාට හිටින්නේ නැහැ. ඒ පල්ල හදා ගන්න තමයි කියන්නේ. පටන් ගන්නකොටම පේන වෙලාවේදී පුළුවන් තරම් ඒ ආනාපානිය හා සම්බන්ධ තොරතුරු ටික ගත්තොත් නැත්නම් පිම්බීම හැකිලිම සම්බන්ධ තොරතුරු ටික ගත්තොත් එහෙමනම් අහන කට්ටියට තේරෙයි කියන කෙනාට තේරෙයි මටත් තේරෙයි. මට දැන් තේරෙන ටිකයි මම මේ කියන්නේ දෙපළක් පැටලිලා තිනවා. මම කරන්නේ පිම්බීම හැකිලිම කියලා ආනාපාන ගැන විස්තර කියනවා. ඊට පස්සේ ආනාපානෙ නොපෙනුනාට පස්සේ විතර කියන හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. මට මම මේ කන රුකුල් දීලා අහගෙන ඉන්නේ නැති වෙන්නේ ඉස්සෙල්ලා ආනාපානෙ වැටෙච්ච ඇටි. ඒක කියවෙනකන් අපි කියවමු ප්‍රශ්නේ. අවසර ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරමින් පසුවන යෝගියෙක් වෙමි. සක්මනහා පරියංක භාවනා විනාඩි 10 15 අතර කරමි. කැඩෙමින් නැවත සකස් කරමින් මෙසේ භාවනා කරමින් ඔබ වහන්සේගේ CD තැටිවල අඩංගු බණ අසමින් ධර්ම මාර්ගයේ යමින් සිටිමි. මෙසේ කරමින් යන මම සමහර අවස්ථාවලදී සංසාර බය බය නොදැන. නමුත් මා කැමති හැම විටම මට සංසාර බය දැනෙනවා නම් දැනෙනවා නම් ය. ඒ නිසා මට භාවනාවට භාවනාව හොඳින් කරගත යාමට සංසාර බය අවශ්‍ය වේ යයි සිතමි. මා නිවැරදිද කරුණාකර පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේ. නෑ ඒක තමයි මාත් කියන්නේ නැවත සුනාමියක් එන්න කියලා තමයි මාත් කියන්නේ. සුනාමියක් ආපුව ඔක්කොටම එනවා. ඉතින් මේක පමයි එනවා අපිට. 2006 ද ඔයද ආවට පස්සේ ආවේ නැහැ. ඉතින් ඒ කියන්නේ කටියට දුක්මදි මේ වැඩේට මේ සංසාර ගමන ගෙනියන්න දුක්මදි වෙලා තියෙන්නේ. නිසා සංසාර බය ඇති කරන්න කියලා. ඉතින් අපේ ලොකු සංසිකව කවදාහකවත් ඒ වගේ අසත්පුරුෂ අදහසක් ඇති කරන්න එපා. කාට හරි සංසාර බය දෙන්න යන්න එපා. ඒක අසත්පුරුෂයි. ඉතින් අපි කොච්චර Taman ගැන අසත්පුරුෂද කියලා පේනවනේ මට සංසාර බය මදි කියලා. ඉතින් අපේ ස්ටොක් එකෙත් ඉවරයි බඩු. ඉතින් ඒ නිසා මේ ආස්වාද ප්‍රසආද කරන මොකද්ද පේන්නේ කියලා අහනකොට කරකවන යන රවුම පේනවනේ. අනිදේ මේ එන්නේ ඉස්සලා විස්තර ගොඩක් කියනවා. මේ ඇවිල්ලා දවස් හතරක් ඉඳලා එක පරියන්කයක් කරාද ඒ පරියන්කේදී එක හුස්මක් දැක්කද ඒක කොහොමද කියලා ඇහුවොත් ඇහෙන්නේ නැහැ. ඒකට ස්වභාවයෙන් හිත යොමු වෙන්නේ නැහැ. ස්වභාවයෙන් හිත යොමු නැති එක නම් ඉතින් සර්වචන් වහන්සේම කියනවනේ. ස්වභාවයෙන් කවදාකවත් හිත යන්නේ නැහැ. නමුත් මේ ගෙනත් තියාගෙන මේ රැකගෙන සිල් පවා සමාදන් කරගෙන කන්න බොන්න දීලා තියාගෙන ඉන්නේ මේ මේකට පොඩ්ඩක් පුළුවන් නම් පෑනක් යොදවන්න හිතක් යොදවන්න වචනයක් කියන්න කියලා කීවෙන්නේ නැති හැටි බලන්නකො අපි ඉන්සයි ඊගා ප්‍රශ්නට යනවා අවසර ස්වාමින් වහන්සේ දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ එදිනදා කටයුතු වලදී අතීතයට හා අනාගතයට නොගොස් වර්තමානයේ සිත පැවැත්වීමට උත්සාහ දරමි. සිත පිට යන අවස්ථා තිබුණද බොහෝ දුරට වර්තමානයේ සිත පවත්වාගත හැක. එසේ කිරීම සුදුසුද ඒ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස්පත. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබ. වර්තමානට හිත ආපු වෙලාවක් තමයි මතක තියෙනවා නම් වර්තමානට හිත ආවයි කියලා දැනගත්තේ කොහොමද කියන එක එලිදරව් කරන්න කැමති නම් ඒක සාකච්ඡාවට බොහෝ වටිනා මාතෘකාවක් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වර්තමානයේ හිත පවත්වනවා කියලා මම එතෙන්දී අදහස් කරේ එදිනෙදායේ කටයුතු කරනකොට දැන් ගෙදර වැඩ අතුගාන වේලාවට රිදි හොදන වේලාවට ඊළඟට ගමනක් යනකොට බස් එකේ වාඩි වුණත් මම හිත පිට යන්න නොදී නාසිකාග්‍රයේ දෙස සිත යොමු කරගෙනම වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැති තත්යකට පත් කරගෙනමින් මම යන්න උත්සාහ දරනවා ගෙදර වැඩ කරනකොටත් මං තනියම ඉන්න නිසා ඒ වැඩ ටික මට ඒ වැඩේ කෙරෙහි සිහියෙන් ඒ මොහොත ගැන හිතමින් වැඩේ ගැන හිතමින් මට කරන්න පුළුවන් අවස්ථාවක් මං උනන්දු වෙලා උදා කරගෙන තියෙනවා. මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඒ උත්සාහය සාර්ථක වෙච්ච වෙලාවේ සතිය පිහිටියට පස්සේ මම දැන් ඉන්නේ සතියෙන් කියලා තමයි වැටෙන්නේ කොහොමද? දැනගන්නේ මොන ලකුණෙන්ද මොන නිමිත්තෙන්ද? මම ඒක දැනගන්නේ ඒ වැඩේ සාර්ථක වුණා මට කිසිම වෙන මං කිසි සිතුවිල්ලකට ගියේ නැහැ කියන එක එක වැඩක් නිදර්ශනයට අරගෙන කියන්නේ මෙන්න මේ වැඩේ කරනකොට මගේ වැඩේට හිත ගියා හිතවිලි ආවේ නැති බව වැටහෙන්නේ කොහොමද කියලා දැන් උදාහරණ වශයෙන් මම රෙදි හොදනකොට රතුල් පතුල් වැඩෙන ආකාරය ඒ අනුව සිත පවත්වා ගන්නවා ඒ වැඩේට ඔව් එතකොට ඒ විදිහට වෙදි හොදන වෙලාවේ අතර දැන්නේ උණුසුම කම්පන චංචල ගති හතිපට්ඨානේ වඩන්න ඉස්සර වෙලා හතිපට්ඨානේ හිතාගන්න ඉස්සර වෙලා අඳුරලා දෙන්න ඉස්සර වෙලා වැටහිච්ච දේ සහ දැම්මම සතියෙන් හිටිය සතියෙන් ඉන්නකොට වැටෙන දේ අතර කැපී පේන වෙනසක් තියෙනවද නැත්නම් ඒ දෙකම එකයි වගේද පේන්නේ වෙනසක් තියෙනවා දැන් ඉස්සර රෙදි හොදනකොට ලෝකේ දේවල් හිත හිත කරන්නේ දැන් එහෙම නැහැ ඒ වැඩේ කරනකොට ඒ වැඩේ ගැන මිනිහි කිරීමෙන් ඒ ඒ දෙයටම හිත යොමු කරගෙන ඒ දේ ඒ වැඩේ කියන්නේ බර රෙඩිය හොදනකොට රෙඩිය ඒක අරමුණක් ගමු ඒකට කතා කතා කරන දේ ප්‍රායෝගිකයි ඒ ඒ වැඩේ කිව්වම අපි විශාල මාතෘකාවක් අල්ලනවා රෙඩිය හොදනකොට රෙඩිය හොදනවා එතකොට මට මේ රෙඩිය හොදනකොට වතුර ගෑවෙනකොට උලං ගෑවෙනකොට වෙනස තේරෙනවා. වාජනේ අත වැදිනකොට තේරෙනවා. රිජුල අත වැදිනකොට තේරෙන්නේ මට ඒ වැටෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගතිනේ. එහෙමයි ස්වාමී. ඒ ගති ටික ගැන කතා නොකර අපිට මොන විදිහෙන්වත් සතිය ගැන කතා කරන්න බෑ. ඒ ගැන කතා නොකර මේ කරන කතාවටයි මම මේ අමන අපේ පළ කරන්නේ. ඒක නැතුව මට හොඳට සතිය පිටිය මට ආන හිතවිලි ආවෙම නැහැ. වැඩක් නැහැ. මට ඕනේ කරලා තියෙන්නේ සතිය පිටව බාට ඇති වෙච්ච අත්දැකීම. ඒක කියවන්න ප්‍රශ්න කීයක් අහන්නද බලන්න. ඒක ඒකට ගණ්ඩ ඒත් කමක් නැහැ ප්‍රශ්න 15ක් අහුවත් ඒක තේරෙන්නෙම නැති පිරිසක් ඉන්නවා මේකේ. ස්වාමීන් වහන්සේ මෙහිමයි දැන් වෙනද නැති උනාට දැන් රෙදි හොදන වෙලාවට වතුර අල්ලනකොට වතුරේ තියෙන තද ගතිය, රෙදි වල තියෙන තද ගතිය අතට දැනෙන සීතල එතකොට නුසුම් ගතිය අර වතුර මිරිකා හැරීමේදී දැනෙන ගතිය ඒ ගැන කල්පනාවෙන් තමයි කරන්නේ. කල්පනාවක් බෑ. ඒ ගැන කල්පනා කරනවා කියන්නේ ඔළුවට අංජ බජා. සිහියෙන් කරන්නේ. ඒ ගැන අවදියක් තියෙනවා නම් මම දැන් අහුවොත් ඒක ඒ ක්‍රමය හොඳද කියලා මොකද කියන්නේ? එහෙම සිහියෙන් ඒ ගැන අවබෝධයෙන් තියෙද්දි කරන වැඩ කටයුතු ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක හොඳ දෙයක් නේ සම්. එහෙනම් මගෙන් අහන්නේ මොකටද? එහෙනම් මොකටද මේ ප්‍රශ්නේ තේරුම? නෑ මම ඒක ඇහි විසාරණාස හේතුවක් නිසා මම දැන් මේ ගැන කරනවා මට සනායන සාමින්හන්සේම කියනවට මට ස්වාමින්වහන්සේ නමක් කො එහෙම ගිහියෙක් එහෙම කරන්න යන්න ඕනේ මේ වර්තමානයේ හිත පවත්වන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒක දැනගන්නත් එක්ක තමයි මට ඒක නිරවුල් කරගන්නත් එක්ක තමයි මම ඔබ වහන්සේ. ඒක කවුරු කොහොම කිව්වත් මට කියන්න පුළුවන් එහෙම කවදාකවත් වර්තමානයේ හිත පාත්වපු නැති අය තමයි එහෙම බණ කියන්නේ. ඒ බණ තමයි බණ වගේ කියලා කියන්නේ. එහෙමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය ඇහෙන්නේ රේඩියෝ එකේ. එහෙමයි. ඉතින් ඒව අහන්න යනවා ගැන අපිට කියන්න තියෙන්නේ Taman දැනගන්න ඕනේ කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ තිබුණු දේවට කන්න යන්න එපා. ගැළපෙන දේ කන්න. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මහසී සඩෝ කියලා තියෙනවා විපස්සනා භාවනා කරන අය විපස්සනා ධර්මදේශනාවක් ඇර අනික් බණ ඇහිමත් බඩේ අජින්නට හේතු වෙනවා. එහෙමයි. ඉතින් ඒකෝට කියන්නේ මේ ධම්මජීව හමුදගේ බණ විතරක් අහපන් කියන කතාවනේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. Tamante ඉදිරියට යන්න ධෛර්යය ඇති කරන, උනන්දු ඇති කරන බණක් මිස ඒ අනම්මනම් කකුල් මාට්ටු දාන බණ ආහන මිනිහා විසක් කියන මනසට දොස් කියන්න බෑ. කියන්න ගැතිකව තහන්න සීබුද්ධියෙන් අහන්න නිසා භාවනා කරගෙන යනකොට අපි ඇසුරු කරන හැම පැත්තෙම අපිට කටුකොහල් තමයි ලැබෙන්නේ. ඒ ඇසුරු අඩුකරනද කෝක අඩු කරන්නද කෝක වැඩි කරන්න ඕනද කියලා යෝනිසෝමනසිකාරයෙම තියෙනවා. ඒකට හේතුව මේ ලියන රචනයේදී බලන්න මම ඉදිනදා වැඩ කරනකොට සතිය පිහිටුණා ඒක හොඳද කියලා අහනවා. එහෙම නෙවෙයි මම මේ ඉදිනදා වැඩ කරනවා කියන්නේ රෙදිය හොදන එක. රෙදිය හොදනකොට මට ඒ වතුරේ තියෙන තෙත ගතිය වැටහෙනවා. මට අතේ අතට මේ භාජන හැප්පෙනකොට තේරෙනවා. රෙද්ද හැප්පෙන හැටි තේරෙනවා. මේ ටික දැනනක හොඳ නැත්කෝ කියලා. අයින් කරන්න බෑනේ මේක යථාභූතනේ මේක තියෙන දෙන්නේ. ඕක අයින් කරන්න බෑනේ. ඕක පුරුදු කරපන්සල කොහොමඩක්වත් ඕක ඒ ධාතු මනසිකාර අයින් කරන්න බෑනේ. ඒකද ඒක මේ හිතලුවකුත් නෙවෙයිනේ, හීනෙකුත් නෙවෙයිනේ, මත්ෙලත් නෙවෙයිනේ ප්‍රകൃතියනේ. ඒකේ ඉච්ඡර වෙද්දි අර බුදුහාමුදුරු කියන බණ තියෙද්දි අර කවුදෝ කියපෝ බණක් ඉස්සරහට එන ගතියක් තියෙනවනේ හිතේ. එන්නේකට චපල ගතිය කියලා කියනවා, ෂට ගතිය කියලා කියනවා, මායාවී ගතිය. ඔහා අමාරුයි බුදුජානක අවුරුදු 2600කට ඉස්සර කියුම්බන අපිට සම්බන්ධ වෙලා අපි බොහොම අමාරුයි සතිය පිහිටුවාගෙන දැන් ඍදි හොදනකොට ඍදි හොදන බව දන්නවා. දන්නේ මෙහෙමයි කියලා තේරෙනවා. ඒ තියෙද්දර කොහෙද යන කෙනෙක් එකක් ඇවිල්ලා මේ වැඩේට හරියටම හවුරස් වෙනවා. එලිකිරීමෙන් තමයි මේක අපිට නැත කරන්න පුළුවන්. සාකච්ඡා කිරීමෙන් පමණයි නැත කරන්න පුළුවන්. නමුත් හෙට වෙන කෙනෙක් කියපු වැරදි එකක් වුණොත් ওই වගේම කොක්කක් කටෙන් ඉඳී තියෙනවා. ඒක මොකද අපේ ඥානය තාම ස්ථිරතර වෙලා නැහැ. ආපහු යන ඥානයක් තියෙන. ඒ කියන්නේ තාම තහවුරු නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඉතින් අර සැකේ තියෙනවනම් අර ආමසෝ කියපේක ඇත්තද ගියන් මේ ගැලපෙන්නේ නැහැ කියන කතාව ඇත්තද කියනවනම් මේ මේ දෙයට යන්න හිත ධෛර්යය දෙන්නේ නැහැ. වැරද්දක් කියලා හිතනවනේ. ඒක හරියම හරි ඒක මම මේ සාකච්ඡා කරලා ගත්තට නිගමනයකට කෙලවරක් කරන්න බෑ. ඒ නිසා දල සටහනක් කියන්න පුළුවන්. මේ විපස්සනා භාවනා කරන කෙනා විපස්සනාට අදාළ බණක් පතපොතක් කතාවක් මිස අනිත් දෙයකට හිත යොදනවා කියන්නේම ඉතින් පෑදීදියට බොරදිය දාගත්තා වගේ කිරි කලයක් දෝලා ගොම කඳුලක් දැම්මා වගේ. මූත්‍රා කඳුලක් දැම්මා වගේ ඉවරයි කිරි කලේම ඉවරයි. ඉතින් නිසා මේක අරසා ගන්නවා කියන එක ලේසි නෑ. ඒක කියූපේ කොහොඳයි. මොකද කොච්චර දියුණු භාවනා මට්ටමකට ගියත් කවුරු හරි දැම්මොත් හැකයක් ඔඩුවට ඔක්කොම පිළිකාවට යනවා. ඒ නිසක භාවය ඇති කරන්න සෝවන් වෙන්න ඕන. විචිකිච්ඡාව නැති වෙලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය එන්න ඕන ඕක නැති කරන්න. එතකන් අපි මේ දෙමන්තන් දිගට ගිහිල්ලා කොයි පාරේ යන්න ඕනද කියලා දන්නේ නැතුව දෙපර බාන ගතිය තමයි තියෙන්නේ. ඒක ඒකට කියනවා පමාව කියලා. ඒකට කියනවා මදය. පමාදය කියලා. මෙන්න මේකයි යන්න දෙන කඩාගෙන යන මනුස්සයට ওই දවස් හතක්වත් යන්නේ නැහැ වැඩේ. ඒක නිසා යථාභූත ඥානය දන් ඇති ඇති හැටියට වැටහෙන නම් පේන්නේ දිනදා වැඩක් කරන්න ඒක සක්මනක් කරන්න ඒකේ පරියන්කයත් ඒ විදිහට වැටහීම වැඩි වෙන විදිහට තමන් ගත කරන අරමුණත් එක්ක ඍජු සම්බන්ධතාවය වැඩි වෙන විදිහට කටයුතු කරන්න. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දහවල් 1 2 අතර ධර්ම සාකච්ඡාවේදී වේදනාව ඇතිවන විට අප විසින් කල යුතු දේ පිළිබඳව පැහැදිලිව වටහා දුන්නා. මේ වන විට මා සිටියේ සෙම්ප්‍රතිස්්‍යාව හා ඇඟපත වේදනාවෙන් පෙළෙන. හරියට පර්යංකය සක්මන කරගන්න අපහසුයි. ඒත් ඔබ වහන්සේගේ දේශනෙන් මට නවක් නව පණක් ලැබුණා. සවස 3ට පර්යංකය භාවනාව පටන් ගත්තා. ආනාපානය ආනාපාන සතිය වැඩි වුවත් වාතයේ ඇතුල් වන විට ඇතුල් භාවය කියාද පිටවන විට පිටවනවා කියාද මෙනෙහි කළා. මේ විට ආස්වාදයේදී සිසිල් වාත ධාරා වක් ඉහළට ගමන් කරන සැටිත් ප්‍රස්වාසයේදී උණුසුම පහළට ගමන් කරන සැටිත් දුටුවා. වම් නාස්පුඩුවෙන් ආශ්වාසයට හා ප්‍රශ්වාසය වැඩි වාර ගණනක් සිදු වුණා. දකුණු නාස්පුඩුවෙන් ඊට වඩා අඩු වාර ගණනක් සිදු වෙමින් ආස්වාසයට ආස්වාසයට ගොරෝසු ගොරෝසි තරමක් හුස්ම අපහසුවටත් අපහසුතාවක් ඇති වුණා. ක්‍රමයෙන් සිහින් වූවා ප්‍රස්වාසයේ සැහැල්ලු. පහසුයි. මෙසේ විනාඩි 20ක් විතර ගත වූ විට අර්ධ පර්යංකයෙන් වාඩි වී සිටි මගේ යටින් පිහිටි වම් කකුල තද වුණා. තෙරපෙනවා, හිරිවැටිලා වගේ. වේදනාව වරින් වර තැන තැන ඇති වුණා. සමහර විට කපනවා වාගේ පිච්චෙනවා වාගේ පුපුරන්න තරම් තද වෙනවා. වේදනාව කොන්ද වේදනාවක් ඇති වුණා. වේදනාව බලවත්ව කොන්ද වේදනාවකුත් ඇති වුණා. ඒත් සතියද බලවත්. ඒ අතර කඳුළු බේරුණා. සෙම්සොටු බේරුණා. මුලදී ඉවත් කළද පසුව වේදනාව දිහා හරියට බලා සිටින්න ඕනා වූ නිසා ඔහේ නිදහසේ ගලන්න ඇරියා. තන තන ඇතිවන වේදනාවන් ටික වේලාවකින් ඒ තැන් වල සංසිඳී ගියා. මෙසේ සෑහෙන වේලාවක් වේදනාව දෙස බලා සිටියා. දේශයෙන් තොරව සතුටු සිතක් ඇති වුණා. වේදනාව පිළිබඳව තොරතුරු දැනීම පිළිබඳව මේ අතර ආස්වාසයත් ප්‍රස්වාසයත් වරින් වර පෙනී සිටියා. ඒවත් මෙනෙහි කළා. ගත වූ වේලාව තුල ඇවිදින බවක්ද දැනුණා. මට වගකීමක් පැවරී තිබුණ නිසා නැගිටින්න සිටුවා. වේලාව බැලුවා සවස 4:45යි. ශාලාවේ සිටියේ දෙදෙනෙකු පමණයි. මට පුදුම සතුටක් දැනුණා. තවත් ඉන්න තිබුණා. වෙහෙසක් තිබුණේ නැහැ. ඔබ වහන්සේ මෙසේ අපට දිරිමත් කිරීම පිළිබඳව මා ඔබ වහන්සේට පින් අනුමෝදන් කර. මේකේ තියෙන උත්සාහ කරලා ආශ්වාසය යනකොට සිසිල් ගතියක්, ඉහළට වාත ධාරාවක් යන බවක්, වම්නාත් පුබේ වැටෙන බවක්, ප්‍රසවාස කරන වෙලාව උණුසුම් වාත ධාරාවක් පහළට යන බවක් වම්නාස්පුඩේ වැටෙන බවක් ආදි වශයෙන් උත්සාහයක් අරගෙන තිනවා. ඒ පේන දේ කියන්නේ. දැනි වේදනාවක් වෙනකොට ඒ කපනවා වගේ, පුච්චනවා වගේ, කපනවා වගේ කියලා ඒ වගේ ගති, භාව, ස්වභාව දකින්න ගත්ත උත්සාහය තියෙනවා. ප්‍රතිලාභේ තමයි තිබුණු වේදනාව, තිබුණු හිම්බෙසාව නැතිලා. ප්‍රතිලාභ කාට හරි ඕනේ නම් මේ සම්පප්පලාප වල්පල් කතා පැත්තක තියලා වැටෙන දේ වැටෙන ආකාරයෙන් බලන්ඩ ලෙඩ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. එහෙම නැත්නම් කම්මැලිලා නිදිමත වෙලා හිටි වැටලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ දේ දකින්න දේ හරියට කියා ගන්න ඕනේ අනිත් දේවලින් වෙන් කළා. එතකොට හිතේ ඇති වෙන මේ ශක්තිය કોઈ කායික රෝග විතරක් නෙවෙයි මානසික රෝගෙන් ළඟ ඉන්න මනසකෙත් ලෙඩ තනිකරනවා. මේ निराවුල්ල කියන දේ කියා ගන්න බැරිකම නිසා අපිට මේක ලෙඩක්ද නැත්නම් හිතෙන් හදාගත්ත වේදනාවක්ද නැත්නම් මේ ආනාපානය කඩන්න ආපු එකක්ද කියලා මොනවක්වත් කියන්න බෑ නිසා පිටිය පාදා ගන්න තමන් කතා කරන මූල කර්මස්ථානේ සුද්ධ කරගන්න. ඒක සුද්ධ කරන්නේ නැතුව මොන වේදනා හිතවිලි සද්ද ගැන කතා කරත් කෙලවරක් දකින්න බෑ. මං කියන්නේ අර කවුද කෙනෙක් කාලා දෙනුගේ ආනාපානේ විතරමද නිවන් දකින්න තියෙන එකම කියලා මං කියන්නේ නැහැ. වැටෙන්නේ ආනාපාන ආනාපාන සුද්ධ කරගන්න. ඒක සුද්ධ කරගන්නකොට ওই තියෙන ඕනම කායික මානසික රෝග වලට මුන්ත පසුබිමක් සකස් වෙනවා. ඉතින් එතකොට මේ කෙනාට ඇතිවෙච්ච රෙම්බිසාවර සංසාර දුක ඉල්ලන එක්කනට දෙන්න පුළුවන් නම් අන්න එයාටත් භාවනා හරියන්න ඉඩ තියෙනවා. කාටද පොඩ්ඩ අඩු වෙලා තිබුණේ සංසාර දුක. අන්න එයාට පොඩ්ඩ එම්බිසාව දෙන්න. එම්බිසා එච්චර ලොකු සංසාර දුකක් නෙමෙයි පොඩිම එකක්. ඒව තිබුණට භාවනාවට කිසිම බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සතිය වඩපු කෙනාට ආනිසංස ලැබෙන්නේ නොදැරිය හැකි ලෙඩක් කාපු වෙලාවට. ඒ ලෙඩේ තියෙද්දි මේ සතිය පිටන දකින්නට තේනවා ලෙඩාවයි කියලා. මේ සතිය පිටුමන කිසිම බාධාවක් නැහැ. අන්නේ ශක්තිය. ඒකට අපි ප්‍රතිශක්තිය කියලා කියනවා, දැරීමේ ශක්තිය කියලා කියනවා. ඒක නැති වෙන්න හේතුව මූල කර්මත්තාන්ට ආද වෙලාමදි. සතිය හොඳට ප ဋ ාණේ වෙලාමදි. ඒ ඒ තියෙද්දි වෙන මොනවා කතා කරත් අර මේකේ තියෙන අවුල එක්කොටම යනවා. ඒ නිසා මේ විදිහට එක දවසක් භාවනා හරි ගියොත් දවස් 7-8කට ගැම්ම එනවා. අපි ඉතින් ඊගාව දැසේ ගියාට ওই තරම්ම හරියන්නත් ඉඩ තියෙනවා නොහරියන්නත් ඉඩ තියෙනවා. නමුත් අර හිතේ මේ වගේ ගැබ් වෙලා තියෙන ශක්ති මතුවෙන්නේ මේ සතිය පෙරමුණ අරගෙන ප ဋ ාණේ වෙන්න හොඳට පිළිටන්න ඕනේ. පිළිටට පස්සේ තේනවා අපි ඔය හිතාගෙන කිසිම බන්ධනයක් බාධාවක් භාවනාවට බලපාන්නේ ඇති දේ හරියට අනිත්‍යවයි වෙන් කරලා. ඒකට කියන්නේ පරිච්ඡේද ඥාන, පරිච්ඡින්න ඥාන. අනේ පරිච්ඡින්න කරලා පරිච්ඡේද කරලා කියන්න පුළුවන් නම් හැම කාරණාවක්ම ධර්මයි. අනාගත්තොත් හැම ධර්මයක්ම කෙලෙස. දෙක තුන කලවම් කරගත්තොත් හැම ධර්ම කොටසක්ම කෙලෙස වෙනවා. ඕනෙම දෙයක් වෙන් කරලා ගත්තට පස්සේ සුද්ධ ධර්ම. අනික වෙන් කරලා කියන්න බැරි නම් ගොමයි කිරි කලවම් කරගත්තා නම් ඉතින් ඒකට වටිනාකම නැති වෙනවා. ගොමවල වටිනාකම අඩු වෙන්නේ නැහැ. කිරිවල වටිනාකම බහිනවා. ඒ නිසා අපි මේ මහාන්සියලා උපය ගන්න දේ කලවම් කරන්න එපා අනිත්‍යවත් එක්ක ආස්වාස වේලාදී පේන දේ ආස්වාස මල්ලට දාන්න. ප්‍රස්වාස වේලාවේදී පේන දේ ප්‍රස්වාස මල්ලට දාන්න. වේදනාව දැනනකොට පේන කැපෙන පිච්චෙන ගති ඒ මල්ලට දාන්න. එතකොට මේව විකුණන්න පුළුවන් බඩු. එකට දැම්මොත් කුණු ගොඩකට වැටෙනවා. මේක තමයි භාවනාදී අපිට පරිච්ඡින්න කරගන්න නාම රූප දෙක හරි පරිච්ඡේද කරන්න පරිච්ඡේද කරන්න ඕන කරන්නේ මේ මූල කර්මස්ථානයේ සංහිඳියාව පිරිසුදු කිරීම. ඒ නිසා මේක අද දවසේ හම්බෙච්ච හොඳ කමඨාන් වார்த்தාවක් කියලා කියන්න පුළුවන් අනිත් ඒවාට සාපේක්ෂව බලනකොට. අවසර ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනා කරන කාලය තුල මම වම දකුණ මෙනෙහි කර ටික වේලාවකදී එය මෙනෙහි කිරීම වෙහෙස බවක් දැනී ගියා. සේය ඉන්පසු ලනුපැදුරේ සතු පැහැති තීරුව මත සිට පිහිටවා පිහිටන්නට විය. ඒ ඒ ඔස්සේ සිට ඉදිරියට ගමන් කිරීමත් සමග රැඳී තිබුණු වරින් වර මා වරින් වර මා එමගේ කෙලවරේදී කෙලවරෙහිදී නැවත වම දකුණ මෙනෙහි සිත පිට ගිය අවස්ථාව අඩුවී මේ ලෙස මා තවදුරටත් ඉදිරියට කළ යුතුයි පහදා දෙන්න. මේකෙත් මෙනෙහි කිරීම කියලා තියෙනවා අරමුණ කියලා තියෙනවා මෙනෙහි කරලා පස්සේ දැක්ක දේ ලියලා නැහැ. මොනද වැටුනේ කියලා ලියලා නැහැ. ඒ නිසා අපි අර කලින් කිව්ව ප්‍රශ්න 6 කියන චෝදනාව තමයි තියෙන්නේ. මම සක්මන් කරයි කියලා තියෙනවා වම් දකුණ මෙනෙහි කරක් කියලා තියෙනවා වම තියෙනකොට මේ දකුණ නෙවෙයි කියලා කොහොමද වැටෙන්නේ? දකුණ තියෙනකොට මේක වම නෙවෙයි කියලා කොහොමද වැටෙන්නේ කියලා ඒකට පුදුමාකාර කරදරීමක් තියෙනවා. ඒක ලියෙවෙන්නේම නැහැ. කියවෙන්නේම නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ලියපේකන කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න. වම තියෙනකොට මට වැටුනේ මේමයි, දකුණ තියෙනකොට මට වැටුනේ මේමයි කියලා අන්න එහෙමනම් කීයද හැකි පාර හරිද කියලා. මේව නැතුව ඒ කෝඹේ විතරක් දීලා තැඹිලි ගෙඩිය නැතුව හොඳද රසද මිහිරිද කියලා ඇහුවට මොනවද කියන්නේ? කෝඹේ නෑනේ. මොකුත් නෑ. ඒ නිසා නිකන් එව්වා නිකන් මල්ලෙන් ගහන වැඩ. මන්ට ඕනේ නියම රාත්තල. මන්ට ඕනේ මගේ ඕජාව. ඕජාව නැතුව මේක බොරුව කෙරුවට අර කේමානන්ද සාන්ති ඉන්නකොට කියනවා මේ යක් විදේනියක් හදලා මේ පුලුක්කොප වෙනුවට ප්ලාස්ටික් කෑලි ගෙනලා තියලා පොල් මලක් වෙනුවට ප්ලාස්ටික් මලක් ගෙනලා තියලා යවතිනවලු යදිනවලු එන්නේ නැතිලු යකා ගෙහලු නියම බඩු නැත්තම් අපි එන්නේ නැහැ කිව්වා ප්ලාස්ටික් වලට එන්නේ නැහැ කිව්වා කාංකාරිය හරියන්න නම් ගොක්කොල තියෙනවා. එතකොට මම හරියට මෙනේ කරා වම දකුණ කෙරුවයි කියලා මොනවද වැටුනේ කියලා නැත්තම් ඔය කොච්චර yaadiniයක්ද ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ යකු එන්නේ නැහැ යකුන් දෙන්න නියම බඩු තියෙනවා බොරුව බෑ වැටුණ දෙය කියන්නේ එච්චර යෝගාවචරයට අයිති දෙය අනිතව සේරමද මූල ධර්මනේ ඒ අත්දැකීමනේ ඒක ලියෙවෙන්නේ නැති හැටි විතරක් බලන්න අපි කොච්චර මේ කාරණාවට පිටපයින්වද කියලා ඒ නිසා අපි සභාවට ඉදිරිපත් කරනවා මම ගරු කරනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ඊයේ දින ඔබ වහන්සේගේ ධර්ම දේශනේ ඉතා වුණාකමින් සවන්. එහිදී මගේ සිත ශාන්ත වන බවක්ද තව තවත් හිත ධෛර්යයක් ධෛර්යමත් බවක්ද දැනුනි. ඊයේ රාත්‍රී විහාර මල්ලියේ සක්මන් භාවනාවේ නිරත වූයේ ආයාසයෙන් තොරව මුල සිටම සක්මනෙහි යෙදෙමි. මා ඇවිදිනේ ඇවිදින බව මා හොඳින් දනිමි. දැන් මාහට බොහෝ පියවර ගණනක් එසේම සතියෙන් ඇවිදිය හැකියි. මා පාදයේ විලුඹහ පතුල රිදෙන පුරා ඇවිද්දෙමි. පාදයේ විලුඹහ පතුල් ප්‍රදේශයේ වැලි මත ගැටමින් නැගෙන වේදනාව පටවි ධාතු පටවි ධාතු දෙකක් එකිනෙක ගැටීමෙන් මතුවන්නාක් බවත් එය මගේ නොවන බවත් මට හැඟුණි. එය ශනිකව මට පහළ වුණා. එවලෙහිම එසේ ඇවිදින්නේ මා නොවන බවද මට දැනුණා. මා සක්මන් මළුවෙන් පිට සිටින බවත් මට දැනෙන්නට විය. මට සැහැල්ලු බවක්ද නිදහස් බවක්ද දැනුණා. එහිම එහිම පර්යංකයට මා හිඳගත්තා. පර්යංකයේදී ආස්වාසය ප්‍රස්වාසය ඊතා කෙටි විය. එහෙත් බොහෝ වේලාවක් එක දිගටම ආස්වාසය ප්‍රස්වාසයේ දෙල දෙස බලා සිටිය හැකි විස්තර පුපුරන බවක්ද දැනේ. ඒත් මා එයට අවධානය යොමු නොකළා. ටිකෙන් ටික ආස්වාසය හා ආස්වාසයේ තව තවත් කෙටිවන බව මට දැනුණා. රාත්‍රිය නිසා මට එතනින් නික්මීමට සිදුවිය. අද දිනේද මා පරයන්ක භාවනයේ නිරත විය. ඊට ටික වේලාවකදී වෙටි හුස්ම රැල්ල නොපෙනී යන බවක් දැනේ. ඉන්පසු මම ආස්වාසය ප්‍රස්වාසය දැනුණු නාසිකාග්‍රය දෙස බලා සිටියේ. මට කිසිවකුත් දැනුන් දැනුනේ නැත. මොහොතක් ගත වෙද්දී මා දෙස සිත ඉදිරියට කුඩා පාරක් දිස්විය. එහි අග කෙළවර සඳක් පෙනෙන්නට විය. මහා මොහොතක් බලා සිටියේදී එය නැති විය. මා ඊට අවධානය යොමු නොකළෙමි. ඉන්පස්සේ කුඩා සිඟුරක් සහිත බඹර චක්‍රයක් මෙන් රෝදයක් වේගයෙන් මා ඉදිරියෙන් කරකෙන්නට විය. මා ඒ දෙසටත් අවධානය යොමු නොකළෙමි. මෙය අද දිනේ මාලත් භාවනා අධ්‍යක්ීමයි. උපවාසයට නිදුක් නිරෝගී ස්ථිර ජීවිතය ලැබේ. මේකෙත් අර මූලික නොසුසු මේ අඩුපාඩුව තියෙනවා. උත්සාහයක් අරගෙන තියෙනවා ආශ්‍රව ප්‍රසවාසයේ සංසිඳුණා කියන එක විස්තර කරන්න. ඒ නිසා අනිත් දවසේ බලාගෙන ඉන්න වාඩි වෙනකොටම පුළුවන් තරම් පේන ටිකේදී ඒ ආශ්‍රව ප්‍රසවාසෝ සක්මන් කරනකොට වම දකුණ කරන ටිකේදී නැත්නම් වැටෙන ටිකේදී ඒක පිටඳ විස්තර සැපයීම මගේ පරම යුතුයකම බවත් ඒක විතරයි අත්දැකීම කියන්නේ අනිත ඔක්කොම මම ඉගෙනගත්ත දේවල් අන්නේ අත්දැකීමෙන් තමයි sannivedana වෙන්නේ පාරණව සම්බන්ධීකරණය වෙන්නේ ඒ ටික නැත්තම් ආගමින එකනට කිසිම හරයක් තේරෙන්නේ නැහැ කියන දේවල් වල. ඒ නිසා නැවතත් මූලිකව ඒ කමඨහං සුද්ධ කිරීම පිළිබඳ පත්‍රිකාව කියවලා හැම වෙලාවෙම මූල කර්මස්ථානයෙන් පටන් ගන්න කතාව. හරි ගිය තැන. වැරදිච්ච ඒවා රචනයේ පිටිපසට ලියන්න. එතකොට තමයි තේරෙයි ඒක ලොකු ගුණයක්. භාවනාව ඉදිරියට ගෙනියන්න පෙරදක්මක් බවට පත් වෙනවා. ඒක විතර නෙවෙයි මුළු ජීවිතේටම පෙරදක්මක් වෙනවා. ඊට පස්සේ වෙන වල්පල් කතා කරන එකක් නැහැ. වෙන පල්පල් කතා කිරීම අනිවාර්යයෙන්ම ආනාපාන කරන නිග්‍රහයක්. කතා කරනවා නම් <clears throat> පුළුවන් තරම් අදාළ ධර්ම කරුණක් කතා කරන්න. වෙන කෙනෙක් බනවන්නත් එපා වෙන කෙනෙක් කියන දේවල් අහුම්කම් දෙන්නත් එපා. මොකද මේ හැදෙන වෙලාවේදී ඒකට මේ අනුග්‍රහ කරන්න ඕනේ. බඩේ බොක්ක හැදෙන දරුවෙක් වගේ කිරිබදින ගොයමක් වගේ හලහප්පන්න නැතුව ඒකට හොඳට නිසිනින්ද වැඩෙන්න දෙන්න. ඉතින් වැඩෙන්න දෙන්න අපි කරන අනුග්‍රහය තමයි වැටෙන දේ ඍජුව සටහන් කරන්න ඕනේ. ඒක පරිච්ඡේද කරලම සටහන් කරන්න. පොදුවේ කතා කරන්න එපා. එතකොට ගම්මැදි හැලක් වෙනවා. ඒක නිකන් සම්මුතියක් වෙනවා. ආස්වාසේ මෙහිමයි ඒක ප්‍රස්වාසේ මෙන් වෙන හැටි. ප්‍රස්වාසේ මෙහිමයි ආස්වාසේ මෙන් වෙන හැටි. වම තිනෝට ඒක දකුණ නෙවෙයි කියලා කොහොමද දන්නේ? දකුණ තිනෝට වම නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? හිටගෙන ඉන්නකොටම ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා ආදි වශයෙන් මේ විතර කියන්නේ කිව්වොත් විශාල අමාරු දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. අර කාරණා තේරුම් ගත්තේ නැතිකම තියෙන්නේ. ඒක නිසා ඒකට පොඩ්ඩක් වෙලා ගන්න. ඒ කමටහන් රාත්‍රිකාව සාකච්ඡා කරන්න විනාඩි 5ක් 10ක් විතර. ඒකට ඒකල්ලා ඒකේ නිදර්ශන පෙන්නලා තියෙනවා. ආන්නේ විදිහට වාර්තා කරන්න. එතකොට අපි අතර අනවබෝධයට වැඩිය අවබෝධය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකට Tamanටම අනිත් දවසේ භාවනාවට යන්නේ හොඳ එල්ලයක් ඇතුව. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ තියෙන ආසන්නම ලාභේ. නමුත් අද දවසේ මම හිතන්නේ එහෙම ලාභයක් ලැබෙන්න ඇති කියලා. මොකද ලියලා තියෙන ඔක්කොම මේ යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් කියන තොරතුරු තියෙනවා. ඊයේ මන්න කිත්තේ අද නම් මොකද්ද කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවල ගුණයක් තියෙනවා කියලා කියන්නේ. අද ඒක මට කියන්න බෑ. නමුත් මම ඒ නිසා අද කියනවා පිරිස එකතු වෙලා කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාව පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරලා පොඩ්ඩක් පිළිසෙට ගුණාවක් ඇති කරලා දෙන්න ඕනේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කිව යුත්තේ මොකද්ද කියලා නැත්නම් ඔළුවට උඟාවක් මේ වල්බූත අදහසෙන් ඉඳී තිනවා කාරණාව පැහැදිලි වෙලා නැත්තම්. හොඳ අපි එතනින් මේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි.